ඒක ඒක ඒක තමයි සලකා බැලිය යුත්තේ. භාවනා කරනකොට බලන්න ඕනේ මේ අර්ථ ભેදී ගත්තොත් ප්‍රශ්නේ නැවත ගත්තොත් හිතේ ශබ්ද වලට කරන්න දෙයක් නැහැ මොකද ශබ්ද පිට තියෙන දේවල්. ඉතින් ඒක අපි අපි බලාපොරොත්තු මේ ශබ්ද නැති වෙන්නේ කියලා ඕන ශබ්ද ඇහෙනවා. ඉතින් ඒක මොකද කරන්නේ? හිතවිල්ලකට එම් බෑනේ හිතවිලි මම වග වෙන්න එපායි. නමුත් ඒක හොඳට විග්‍රහ කරලා බලන්න මේ හිතවිල්ල හිතන දෙයක්ද හිතන දෙයක්ද කියලා ගත්තොත් 99ක් අපි පශ්චාත්තාප වෙන්නේ හිතෙන හිතවිලි හිතන හිතවිලි කියලා පටලවගන්න. මේක හරියට දැනගත්ත දවසේ ලොකු සාන්තියක් හම්බ වෙනවා. මේ හිතවිලි එන ඔක්කොටම තමන් ඔප්පෙන සාතික දෙන්න ඕන කමක් නැහැ. ඒ අවජාතක දරුවෝ. නමුත් ඒ ගැන සැලකිලිමත් නැතුනොත් සර්වඥාන්සේගේ මේ විග්‍රහය අනුව මේක සවිඥානකද අවිඥානකද අසම්පජඤ්ඤද සම්පජඤ්ඤද අචේතනිකද සචේතනිකද කියන ભેද ගත්තොත් එහෙම මේ හිතවිල්ල මේ ඔක්කොම වැඩ බහ තබලා මෙහි ඇවිල්ලා අටසිල් අරගෙන ලස්සන සක්මනක් අතු ගන්න යනකොට හිතන්න නෙවෙයිනේ අපි. කවුරක්වත් එහෙම සක්මන්ට ගිහිල්ලා මම මේ මෙතන ඉඳගෙන මම හොඳට හිතන්නම් මම හෙට භාවනා හෙට විභාගයට ගිහිල්ලා පාඩම් කරනවා කියලා එහෙම එකක් නැහැනේ. මේ හිතවිලි කඩාවැදින හිතවිලි. අපි මෙතෙන් ආවේ අට සිල් අරගෙන සිල් හිතන්න නෙවෙයිනේ. සක්මවල උඩ ගිහිල්ලා හිතන්න නෙවෙයිනේ. පිටිවිලි. නමුත් අපි ඇඟට නොදැනීම මේක හිතනවද හිතෙනවද කියලා දන්නේ නැතුව මේක මේකට පශ්චාත්තාප වීම අයිතිවාසිකමක් කරගන්න එකේ තකතිරුකමයි මම මේ මතක කරලා දෙන්න හදන්නේ. ඒකට පශ්චාත්තාප වීම තකතිරු මේ හරි වටින දෙයක් මොකද මම බොහොම සංවේදී කෙනෙක්. අද්දෙනම් ඉතින් අනුන් කරපු දෙන්නේ මේක මගේ වෙන්නේ නැති කියනවා. හරියටම දත්තු කළා මේකත් මගේ දෙකේ. සරුවචාන්සේ පෙත්ත කපල කියන මේ සියල්ලම හොඳට බලලා තමන්ගේ දුවිනදී අතහැරපන්. විචුණාසකේ තියෙනවා මහණෙනි යමක් තමන්ගෙන වෙනම් අතහැරපන්. ඊට පස්සේ යනවා ඇහැ උඹේද? නැහැ. ඇහැට වෙන රූප උඹේද? නැහැ. ඇහැට පහ වෙන රූප නිසා ඇති වෙන මනාපමනා උඹේද? නැහැ. අතහැරලා. ඒ නිසා මට හොඳට මතක් වෙන්නේ මේ කියනකොට වෙස්ටිකේ දීලා තියෙන පොතක් Thought Without a Thinker කියලා. මුළු පොතේම පෙන්නලා දීලා තියෙනවා මේ හිතවිලි වලට අයිතිකාරයක් නැහැ. මේ අහ කියන්නේ හිතවිලි වලට උදේ ඉඳලා හැන්දනකම් අපි කොච්චර තැවෙනවද මේක රාග හිතවිල්ලක්, මේක ද්වේෂ හිතවිල්ලක්, මේක මෝහ හිතවිල්ලක් කියලා තැවෙන්නේ මේ අහ කියන හිතවිලි වල. හැබැයි අපි යට හිතේ අදහසක් තියෙනව නෑ නෑ කොහොම කරත් මේ හිතවිල්ල මගේනේ. ඉතින් මගේ නම් විඳෝපා. මගේ නම් මගේ ජීවන විඳෝපා. එමෙතන මේ ගඟක යුර ඉඳගෙන ගඟ දිහා බලා ඉන්න මිනිස්සෙක් මේ ගඟේ දියසෙලි යනවා පේනවා, මල් පියලි යනවා පේනවා, අසුචි යනවා පේනවා, බොර වතුර යනවා පේනවා. ඒක දිහා බලාගෙන හිටියද ඇඟිල්ල ගැහුවේ නැත්තම් තෙමෙන්නේ ඇඟිල්ල ගැහුවා ගඟ කැළඹෙනවා, Taman තෙමෙනවා. භාවනා කියලා කියන්නේ යුර ඉඳගෙන හොඳට බලාගෙන මේ හිතේලි ධාරාවල් ගමන් කරන හැටි. ඒ කියන්නේ මේ සීලක නැතුව නෙවෙයි සීලක ඉඳලා, සද්ධාවක ඉඳලා, භාවනා අරමුණකුත් දීලා ඒ අතරමැද හිතවිලි ගලනවා ප්‍රතික්‍රියා කරන්න එපා. ප්‍රතික්‍රියා කරන්න ඕනේ මේක මගේ කියගත්තොත්. පුළුවන් තරම් බලන්න නේතම් මම නේසෝ හමසින මේසෝ අත්තා. මේක මම නෙවෙයි, මේක මගේ නෙවෙයි, මේක ආත්මේ නෙවෙයි කියලා ගත්තොත් මේ හිතවිලි පැත්තක ගලද්දි ආනපානේ බලන්න පුළුවන්. සක්මන් කරනකොට වම දකුණු බලන්න ඉඩක් තියෙනවා. මොකද අර එනේන හිතවිල්ල පිටිපස්සේ එලවනවා නෙවෙයිනේ. එනේන එකට තරහ වෙනවත් නෙවෙයිනේ. ඒ නිසා මේ සෙනග ඉන්න පාරක හැප්පෙන්නේ නැතුව තමනුත් ඇවිදිනවා. ඒක ප්‍රශ්න නගන ක්‍රමය හොඳයි. එතකොට අපිට මේ අචේතනික සචේතනික ભેදී මතු කරලා ගන්න පුළුවන්. සද්දික ගත්තත් බුදුරජාණන් වහන්සේගේ ඉක්මීම තියෙන්නේ සද්දේට හෝ සද්දය හිම මෙත නෙවෙයි. මේ සද්දේට පහළ වෙන නුරුස්නා ගති මනාපමනාව දෙක විතරයි මගේ. සද්දේ ඉන්නේ මට අමනාප කරන්න නෙවෙයි. සද්දෙන් මට මනාප කරන්නත් මේ සද්දෙට නෑ මං ගැන අපේක්ෂාවක්. මමයි මේ සද්දෙට කරදර කරන්නේ. ඒක නිසා ඇහුනොත් ඇහුන මතින් නතර කරන්න කියනවා. ඒකට මනාප වෙන්නේ නැත්නම් අමනාප වෙන්නේ. එතකොට සද්ද මේ කණින් ඇවිල්ලා මේ කණේ යයි. මේ වාගිම කවදා හරි දැකීමේ වේදනත් ඉනේනේ හැම එකටම ප්‍රතික්‍රියා කරන්න ගත්තොත් ඉක්මනට ගිහිල්ලා දොස්තර පොලිමේ හිටගන්නේ. මට අවල් රෝගේ තියෙනවා මට අවල් කැක්කුම තියෙනවා පිපුරුම තියෙනවා පොඩ්ඩක් ඕක දිහා බලන්න ඒකට ආපු විදිහටම යනවා යන්න ඊට පස්සේ තමන්ගේ වැඩේ කරන එකයි තියෙන්නේ අපි මේකට ශරීරෙ තියෙන බය නිසා පොඩ්ඩක් කැක්කුම පොඩ්ඩක් පිපුරුමක් එනකොට විශ්ස විස්පනට ගිහලා දොස්තර මහත්තයාට බාර දීලා මම මගේ යුතුයකම ඉෂ්ට කරයි කියනවා ඒක ඇත්තටම කරන්නේ මොකද්ද අපේ ශරීරයෙන් තියෙන ප්‍රතිශක්තිය ඇති කරන්න ඉඩ දෙන්නේ නැතුව ලෙඩ ගැන මුලමදාක බලන්නේ නැතුව අපි මේ ස්වභාව සිද්ධව සිද්ධ වෙන වේදනාව අතරමැදි මගේ කරගන්න හදනවා. ඒක ඊට පස්සේ විඳවනවා. ඊට පස්සේ බෙහෙත් ඕනේ, ඔපරේෂන් ඕනේ, ඉන්ජෙක්ෂන් ඕනේ. ගොඩක් වනමත ඔය හිති ඔයන හිති වේදනාව වලින් 80%ක්ම මොන්නම ප්‍රතිකර්මයක් ඉල්ලන්නවත් නෙවෙයි යන්නේ මම මෙන්න මේ වැඩක ඉන්නේ කියලා රෝග නිర్ణය මේ රෝග ලක්ෂණයක් විතරයි. දොස්තරත් ගියාම වෙදකම් කරන්නේ රෝග ලක්ෂණයට විතරයි මිසක් වෙද ලෙඩේට නෙවෙයි. ඊට විදිහ වැඩි හොඳයි තමන්ම මේ රෝග ලක්ෂණත් එක්ක වැඩ කෙරුවොත් ඇඟම අඩියෙම උත්තරයක් දෙනවා. නිසා හිත බිල්ලක් ආවත් වේදනාවක් ආවත් සද්දයක් ආවත් මේක මගේ කියාගත්තොත් එයා සමාන <clears throat> වෙහසක්. එයා සමාන ගැටුමක්. එයා සමාන ප්‍රතික්‍රියාවක් එනවා. මේක උත්සාහ කරන්න ඕනේ මූල කර්මස්ථානෙට පිසිද්ධ වෙන්න මූල කර්මස්ථානෙට වාංගු වෙන්න මූල කර්මස්ථානේ සරණ ගිහිල්ලා අනික්කව මූල කර්මස්ථානේ පිටදේවා මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි. ඒකට යම් ප්‍රතික්‍රියාවක් එනවා නම් ඒකත් පුළුවන් තරම් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ කියන පටන් ගත්තොත් තමයි තේරෙයි. මේ අර තියෙන නොසැලෙන ගතිය එහෙම නැත්නම් ඒකට උපේක්ෂා වෙන්න පුළුවන් ගතිය ක්‍රියාවත් කෙරුවේ නැත්නම් එයා ක්‍රියාවත් වෙන්නේ නැහැ. ප්‍රතික්‍රියා කිරීම ප්‍රතික්‍රියාවටමයි අපේ හිත තියෙන්නේ. උත්සාහ කළ බලන්න ඕනේ නෑ මේක දැක්කට ප්‍රතික්‍රියා නොකර ඉන්න ලාභෙදී පාඩුවේදී සැපේදී දුකේදී යසසේදී ආයෙසේදී දුක් වේදනා සුඛ වේදනාවේදී ප්‍රතික්‍රියා නොකර සිටීමේ හැකියාව බලන එකයි අර මූල කර්මස්ථානෙට වාංගු වෙලා අපි කරන්නේ. ඉතින් මුලදි බෑ. ටිකක් ඉස්සරහට යන්න යන්න යන්න යන්න තමන්න තේරෙනවා ප්‍රතික්‍රියා කරන්න කරන කරදරයි. ප්‍රතික්‍රියා නොකරන්න නොකරන්න තමන්න විවේකයක් ස්පාසාවක් ලැබෙනවා.